ආයුෂ බොහෝ වෙන සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රජාවන්ත හිතවතුනි ඔබ සියලු දෙනාට. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිසද්ධර්මය අතිපූජ්‍ය රේණුකාණී චන්දවිමල අපේ නායක ස්වාමින්වන් වහන්සේ වෙතින් විරචිත සුරචිත අපේ ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් තමයි අද දවසේදී අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යාමට සූදානම් වෙන්නේ. ඒ සඳහා වෙනදා වගේම අදත් ගෞරවපූර්වකව අපේ මැදිරියට වැඩම වවදාළ අතිපූජ්‍ය ආචාර්ය පූජ්‍යපාද කුකුල්පණේ සුදස්සි අපේ හමුදුරුවන් වහන්සේ. අතිපූජ්‍ය රේණුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන් වහන්සේ විසින් විරචිත ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථය පාදක කොටගෙන තමයි අපි අද දවසේදී කතා බහ කරන්නට මේ ධර්ම සාකච්ඡාව කරන්නට සූදානම් වෙන්නේ. එම ග්‍රන්ථයේ 85 වෙනි ප්‍රශ්නය ශමත භාවනාවෙන් ධානය උපදවා නොගෙන විදර්ශනාව වඩා මගඵල ලබාගත හැකිද කියන ප්‍රශ්නය තමයි අපි අද දවසේදී මේ මොහොතේදී සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නේ. අපි හමුදුරුවනේ මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ඇත්තටම මේ ශමත භාවනාවෙන් ධාන උපදවා නොගෙන විදර්ශනාවට මගඵල ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව. ඔව්. ඇත්තටම මේ කාරණය බොහෝ කොට සමාජයේ කතා බහට ලක් වෙන කාරණයක් වෙනවා ශනිර මහත්මයා. හුඟක් වෙලාවට බුදුදහමේ සමත විදර්ශනා කියන භාවනා කොටස් දෙකක් තියෙනවා කියන බව සෑම මූලික වශයෙන් දැනුමක් තියෙනවා. ඊට අමතරව දැන් සූත්‍ර පිටකය ගත්තහම දීඝනිකායේ මූලික සූත්‍ර දේශනාවල බහුල වශයෙන් පැහැදිලි කරනවා සමත භාවනාව ප්‍රගුණ කරලා ප්‍රථම ධාන, ද්විතීයි ධාන, තෘතීයි ධාන, චතුර්ථ ධාන උපදවාගෙන ඊළඟට ඒ තුලින් අභිඥාවන් උපදවාගෙන ඒ කියන්නේ කුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු ආදී ඥාන උපදවාගෙන ඉන්නනතුරුව ආසවක්ඛ ඥානෙ ඉපදවීම පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල තියෙනවා. විශේෂයෙන් දීඝනිකායේ මූලික සූත්‍ර දේශනාවල. ඉතින් ඒ දේශනාවන් අනුව යම් කිසි කෙනෙක් හිතනකොට කෙනෙකුට යම් කිසි හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. එහෙමනම් විදර්ශනාව ප්‍රගුණ කරලා නිවන් අවබෝධ කිරීම සඳහා අර සමත භාවනාවන් සහ අභිඥාවන් මූලික වශයෙන් උපදවා ගත යුතුයමයි කියන අදහසකට සමහර කෙනෙක් එන්න පුළුවන්. අන්න ඒ වගේ පදනමක් මත ඉඳගෙන තමයි මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්නේ සහ එහෙම හිතන පිරිසකට තමයි මේ මේ වගේ ගැටලුවක් මතුවෙන්නේ. ඉතින් ඒක අනෙකුත් සූත්‍ර දේශනාත් එක්කලා බලනකොට අපිට තව පැත්තකින් පැහැදිලි වෙනවා ඒ සමහර සූත්‍ර දේශනාවල ධාන උපදවාගෙන අභිඥා උපදවාගෙන නිවන් අවබෝධ කරන ක්‍රමයක් ගැන සඳහන් වුණාට තව බොහෝ තැන්වල එහෙම ධානාභිඥා උපදවන්නේ නැතිව කෙලින්ම විදර්ශනාව තුළින් සෝවාන් ආදී මාර්ගඵල ලබාගත්තු අවස්ථා ඒ වගේම කෙලින්ම අරහත් මාර්ගඥානය පවා සාක්ෂාත් කරගත්තු අවස්ථා පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වෙනවා. ඉතින් මහානායක හඳුරෝ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේහි 85 වෙනි පැනයට පිළිතුරු සැපයීම් වශයෙන් මේ කාරණේ ඊටාම හොඳින් පැහැදිලි කරනවා මේ විදිහට. බොහෝ වෙහෙසී උපදවා ගන්නා ලෞකික ධානය කාම සංඥාවක් පහළ වීම මාත්‍රයෙන් අතුරුදහන් වන බව බෞද්ධයන් අතර ප්‍රසිද්ධ කරුණකි. ධනය රැස් කරගෙන භාර්යාවන් ඇතිව දූ දරුවන් ඇතිව පස්කම් සැප විඳින්මින් වාසය කරන ගිහියන් අතර ඒ ධාන තිබිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු ගැඹුරු කරුණක් නොවේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි අලුත දම්සක් පවත්වා බරණැස ඉසිපතනෙහි වැඩවෙසෙන දිනවල එනුවර ස්ත්‍රීන් පිරිවරාගෙන පස්කම් සැප විඳින්මින් විසූ යසනම් වූ සිටු පුත්‍රයෙක් එක් රාත්‍රියකදී නිදාහුන් ස්ත්‍රීන්ගේ විප්‍රකාර දැක කලකිරි රාත්‍රියේදීම ගෙයින් නික්ම ගියේය. එසේ යන සිටු පුත් අහම්බෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේ. තථාගතයන් වහන්සේ ඔහුට ධර්ම දේශනය කළසේක. ඒ ධර්මය අනුව සිතය වූ සිටුපොත් ඒ අසුනෙහිදීම සෝවාන් ඵලෙහි පිහිටියේ. පසුදින ඔහුගේ පියා පුතුගේ පිය සටහන් අනුව ඔහු සොයා යන්නේ එහි පැමිණියේ තථාගතයන් වහන්සේ ඔහුටද දහම් දෙසූසේක. ධර්මය අනුව සිතය වූ සිටුවරයාද ඒ අසුනේදීම සෝවාන් ඵලයට පැමිණියේ. පියාට දෙසන ධර්මය අසමින් ඒ අනුව සිතය වූ සිටුපොත් සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියේ. මෙය විනය පිටකයට අයත් මහා වග්ගපාලීහි මහා කන්දකෙහි දැක්වෙන පුවතකි. යසකුල පුත්‍රයා හා ඔහුගේ පියා කවදාවත් භාවනා කොට ධානය උපදවාගෙන සිටි අය නොවේති. ස්ත්‍රීන් පිරිවරාගෙන උසස්ම අන්දමින් කම්සප විඳමින් විසූ ඔවුන්ට ලෞකික ධාන කොයින්ද? බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව සිත පැවැත්වීම විදර්ශනා භාවනාවයි. ඔවුන් මගඵල ලැබුවේ ධාන ලබා තිබීමෙන් නොව ඒ සුද්ධ විදර්ශනාවෙන්මයි. එතකොට මේ විදිහට මහානායක හාමුදුරුව මේ විනය පිටකේ මහා වග්ගපාළියේ තමයි මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ බුදු වුණු තැන් පටන් අනුක්‍රමයෙන් උන්වහන්සේගේ වසර ගණනාවක් මුළුල්ලේ උන්වහන්සේගේ ජීවන චර්යාව පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. දැන් සූත්‍ර දේශනාවල තොරතුරු සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මය දේශනා කළ අවස්ථාව පිළිබඳව විතරයි. ඒතොර යම්කිසි කෙටි තොරතුරු ටිකක් තමයි එතන තියෙන්නේ. ඒතොර දහම් කරුණු විග්‍රහ වෙනවා. එහෙම ඓතිහාසික තොරතුරු හැටියට බොහොම කෙටි තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. නමුත් විනය පිටකේ මහා වග්ගපාලිය වගේ ගත්තහම දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේගේ චරිතය එහා සම්බන්ධ ඉතිහාසය පිළිබඳව සඳහන් වෙනවා. එතකොට මහානායකහඳු මෙතන පැහැදිලි කරන්නේ අපි කොයි කවුරුත් කුඩා කාලේ දහම් පාසල් යන අවදියේ ඉඳලම ඉගෙනගෙන තියෙනවා. තථාගතයන් වහන්සේ බුදුණු මුල් අවදියේම ඒ දහම අහලා පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් පසුව ඊළඟට මේ ශාසනයට ඇතුළත් වෙන්නේ යසකුල පුත්‍රයන්. ඊළඟට ඒ යසකුල පුත්‍රයාගේ යහළුවන් 54 දෙනෙක් ඔහු අනුව ගිහිල්ලා පැවිදි වෙනවා. එතකොට ඒ හැම දිනාටම බුදුරජාණන් වහන්සේ දහම් දෙසපු බවත් ඒ වගේ මේ දහම අවබෝධ කරලා ඒ අය අරහත්ත්වයට පත්වුණු බවත් සඳහන් වෙනවා. නමුත් ඒ එකම තැනකවත් ඒ ගිහි පිරිස ධාන උපදවාගෙන අභිඥා උපදවාගෙන හිටි බවක් සඳහන් වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් ඒ අය ගිහි ජීවිතේ බොහෝ කම් සැප විඳින්මින් බොහොම සුඛිත මුදිත ජීවිත ගත කරපු අය හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට බොහොම කාමභෝගී ජීවිත. එතකොට එහෙම කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් ගිහි ජීවිතයක් තුලත් ධානයක් පවත්වන්නට සමත් වෙන්නේ. මොකද ධානය කියලා කියන්නේ ඊටාම ඉක්මනින් බොහොම සුළු කාම සංඥාවකින් පවා වෙනස් වෙන්නට පුළුවන් විදිහේ තත්වයක් මොකද එතනදී කෙලස් නැසීමක් නෙමේ සිද්ධ වෙන්නේ කෙලස් යටපත් කිරීම. එතකොට යටපත් කරගෙන ඉන්න ක්ලේශයන් යම් හේතුවක් නිසා පරිඋත්ථාන තත්ත්වයෙන් දැන් බුදුදහමේ කියවෙනවා ක්ලේශයන්ගේ අවස්ථා තුනක් පිළිබඳව අපි නිතර කතා කරනවා ඒ ගැන අනුශය පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියලා. එතකොට අනුශය කියලා කියන්නේ ක්ලේශයන්ගේ මූලික අවස්ථාව. ඒ කියන්නේ නිදිගෙන සිටින තියද නැද්ද කියලා හොයන්නටවත් නොහැකි අවස්ථාව. ඊළඟට පරිඋත්ථාන කියලා කියන්නේ ඒ නිද්‍රෝපගත ක්ලේශයන්ට යම්කිසි යෝග්‍ය අවදි වෙන්නට සුදුසු අරමුණක් පැමිණි සැනින්ම ඒ ක්ලේශය උත්සන්න වෙනවා මතු වෙනවා එතකොට දැන් ධානයෙන් කරන්නේ අර ක්ලේශයන් සමනය කරලා යටපත් කරලා තියෙන එක. එතකොට ඒ තැනත්තාට අර ක්ලේශයන් ඇවිස්සෙන්නට යෝග්‍ය අරමුණක් මතු වුනොත් ඒ අරමුණත් එක්කලා යලි අර ක්ලේශයන් පරිඋත් ทาน තත්ත්වයටපත් වෙනවා. එතකොට එහෙම වෙනකොටම ඒ තනත්තාගේ මනස ව්‍යාකූල වෙනවා, කිලිටි වෙනවා. එතකොට ඒ තනත්තා ධානයෙන් පිරිනව. ඒ නිසා මේ ධාන උපදවාගෙන ඒවා පවත්වාගෙන යනවා කියන එක බොහොම දුෂ්කර කාර්යයක්. ඒ සඳහා අර මනස ඇලෙන ගැටෙන අරමුණු වලින් බොහෝ බැහැර කරලා ඊටාම පරිස්සමින් නැවත නැවත ධානයට සමවදිමින් එහෙම පවත්වා ගත යුත්තක් තමයි මේ සමත භාවයෙන් භාවනාවෙන් උපදවා ගන්න චිත්ත සමාධිය. එතකොට අපි හඳුනන දැන් සමත භාවනාව කරන්නම ඕනේද මේ විදර්ශනා භාවනාවක් කරන්න යොමු වෙන්න. ඔව්. එතකොට දැන් ඒ ගැටලුව තමයි දැන් අපි විසඳ ගන්න ඕනේ. කියන්නේ දැන් ධානයක් උපදවා ගන්නවා සහ සමාධියක් කියලා කියන අවස්ථාවත් ශනික මහත්තයා අවස්ථා දෙකක්. ඒ කියන්නේ සමාධි කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. එතකොට චිත්ත ඒකාග්‍රතාවයත් හැම සිතකම ඒකාග්‍රතාව කියන චෛතසිකයේ යෙදෙනවා. එතකොට ඒ ඒ අතරින් අපි කුසල් සිතෙහි ඒකාග්‍රතාවය දියුණු කළාම තමයි ඒකට කුසල සමාධියයි කියලා කියන්නේ. අකුසල් සිතෙහි සමාධියත් ඕනනම් දියුණු කරන්න පුළුවන්. එතකොට ඒකට කියන්නේ අකුසල සමාධිය කියලා. එතකොට මේ කුසල සමාධිය යම්කිසි කෙනෙක් උපදවා ගත්තාම ඒ කුසල සමාධිය තමයි අපට උදව් වෙන්නේ විදර්ශනාව සඳහා. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ අනිවාර්ය මාර්ගාංගයක් හැටියට දක්වනවා ඒකග්ගත. ඒ කියන්නේ සම්මා සමාධි. සම්මා සමාධි. ඒතර සම්මා සමාධිය නැතිව නිවන් දකින්න බෑ. සම්මා සමාධිය අත්‍යවශ්‍යයි. නමුත් සම්මා සමාධිය කියන්නේ ධාන කියන්නේ අවස්ථා දෙකක්. ඒක අපි තේරුම් ගන්න. සම්මා සමාධි කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ධානයයි කියලා කියන්නේ ඒ සමාධියෙහි යම්කිසි අවස්ථාවක බොහෝ වේලාවක් මනස පවත්වා ගන්නට ඇති හැකියාව. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඉස්සල්ලා පුහුණු කරන ඊට පස්සේ චිත්ත ඒකාග්‍රතාවය එක්තරා මට්ටමක වෙනස් නොවි බොහෝ වේලා මනස පවත්වන්නට පුහුණු කරනවා. ඒ පුහුණුව ක්‍රම කීපයකින් පුරුදු කරන්නට ඕන අදිඨාන, උත්ථාන, ආවජන, සමාපජ්ජන, පච්චවෙක්කන කියන ක්‍රම පහකින් ඒක පුහුණු කරන්න එතකොට අදිත්‍යාන කියලා කියන්නේ මම මේ පමණ වේලාවක් මේ චිත්ත සමාධිය තුල පිහිටා පවතිනවා. ඊළඟට සමාපජ්ජන කියලා කියන්නේ එහි සමවැදී සිටීම. ඊළඟට උත්හාන කියලා කියන්නේ එයින් නැගී සිටීම. පච්චවෙක්කන කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම. මේ විදිහේ කාරණාවලින් අර කුසල සමාධිය ප්‍රගුණ කළාට පස්සේ තමයි අර ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන මේ ධානාංග සහිතව බොහෝ වේලාවක් සිත පවත්වන්නට පුළුවන්. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන කාරණාවලට අනුව අපි බලනකොට චිත්ත සමාධිය අත්‍යවශ්‍යයි විදර්ශනා කරන්න. සමාධියෙන් තොරව ප්‍රඥාවක් උපදවන්නට පහසු නෑ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අර ධාන මට්ටමට පුරුදු පුහුණු කරපු සමාධියක් අවශ්‍යයි කියන එක නෙමෙයි. එතකොට ධාන මට්ටමට ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒ තනත්තාට යම්කිසි මාර්ගඵලයක් ලැබුවට පස්සේ ඵල සමාපත්තියට සමවදින්න පහසුයි. ඒ කියන්නේ ඒ Taman අවබෝධ කරගත්තු මාර්ගඵලය දැන් අපි හිතමු සෝවාන් මාර්ගඥානෙදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරනවානේ. ප්‍රහාණය කළාට ඒ සෝවාන් ඵලලාභී පුද්ගලයාට සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලා බොහෝ වේලාවක් ඉන්න පුළුවන් වෙන්නේ ඔහු ධානා පුරුදු කරලා තිබුණා නම් විතරයි. ධානා පුරුදු කරලා නැති කෙනෙකුට නිර්වාණ අවබෝධය තියනවා. ඒ ඵල සමාපත්තියට සමවැදී සිටීමේ හැකියාව ඔහු සතුව නැහැ. ඊට පස්සේ තින් නැවත ඕනනම් පුහුණු කරගන්න පුළුවන්. ඒතර අරහත්ත්වයටපත් වුණා වුණත් ඒ රහතන් වහන්සේට ඵල සමාපත්තියට සමවැදී සිටීමේ හැකියාව තියෙන්නේ කල්ැතුව උන්වහන්සේ ධානා පුරුදු කරලා තිබුණොත් විතරයි. එහෙම නැතිව නිවන් අවබෝධ කිරීම සඳහා ධානයක් අනිවාර්යෙන් තියෙන්නට ඕන කියලා නියමයක් නැහැ. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය වූ චිත්ත සමාධිය යම් ප්‍රමාණයකට පුරුදු පුහුණු කරගත්තාම ඒ චිත්ත සමාධිය විදර්ශනා භාවනාවට ප්‍රමාණවත් වෙනවා ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මාර්ගය සතර ඵලය සාක්ෂාත් කිරීම සඳහා ඒ චිත්ත සමාධියයි උදව් වෙන්නේ ධානය නෙමෙයි එතකොට ධානයක් යම් කෙනෙකුට තියෙනවා නම් ඒක අතිරේක සුදුසුකමක් වෙනවා. ඒ අතිරේක සුදුසුකම එතනත්තාට උපකාර වෙනවා අර ඵල සමවතට සමවදී. ඉතින් බෞද්ධ ඉතිහාසයේ දිහා බැලුවෙන් පස්සේ ශනිල්ක මහත්තයා ඒ සියලුම දෙනා එකම මට්ටමේ හැකියාවන්ගෙන් යුක්ත අය නෙමෙයි. රහතන් වහන්සේලා වුණත් ඇතැම් රහතන් වහන්සේලා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා ඇතැම් රහතන් වහන්සේලා ඥානලාභී රහතන් වහන්සේලා. එතකොට ඒ නිසා බුදුදහමේ පෙන්වනවා ප්‍රඥා විමුක්ති සහ චේතෝ විමුක්ති කියලා දෙකක්. චේතෝ විමුක්ති කියලා කියන්නේ මේ ධාන වලට සමවැදීම. ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. ඒතර යම්කිසි කෙනෙකුට චේතෝ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති කියන දෙකම තියෙනවා නම් උන්වහන්සේට ධානයට ඵල සමාපත්තියට සමවදින්නත් පුළුවන් කෙලස් ප්‍රහාණය කිරීමක් තියෙනවා. ඒතර යම්කිසි කෙනෙකුට චේතෝ විමුක්තිය නැතුව පඤ්ඤා විමුක්තිය තියෙනවා නම් උන්වහන්සේලා තමයි ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා හැටියට හඳුන්වන්නේ. ඊළඟට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන දෙපැත්තෙන්ම සම්පූර්ණ වුණු රහතන් වහන්සේලා අතරත් ඇතම් රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා හැටියට හඳුන්වනවා. ඒ මොකද ප්‍රඥාවේ තියෙන තීව්‍රතාවය නිසා අර අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ චතුර් පටිසම්භිදාවන් ප්‍රගුණ කරලා උන්වහන්සේලාට හැකියාව තියෙනවා තමන් වහන්සේලා අවබෝධ කරගෙන තියෙන ධර්මය තව බොහෝ දෙනාට අවබෝධ වෙන හැටියට පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තමයි අපි හඳුනන පොඩි බාධා කිරීමක් කරනවා. දැන් අපි අහලා තියෙනවානේ බුදුන් වහන්සේගේ කාලේ සමහර විට ධර්මයේ ඇසූ සැනින් රහත් භාවයට පත් වුණා. සෝවාන් භාවයට පත් වුණා. අන්න හරිය. ඒ වගේම තමයි දැන් එතකොට ඔබ වහන්සේ දැන් දේශනා කළ විදිහටම රහතන් වහන්සේලාටත් ඒ වගේ දේවල් තිබුණාද? එහෙම නැතිනම් ඒ වගේ අග්‍ර ඵලවලට ගිහිල්ලාමද රහත් භාවය, සෝවාන් භාවය ළඟා කරගත්තේ? ඔව් දැන් බුදුරජාණන් වහන්සේ දහම් දෙසපු අවස්ථාවල ඒ දහම අහලා සැනකින් සෝවාන් වෙච්ච අයත් රහත් වෙච්ච අයත් හිටියා. රහතන් වහන්සේලා දහම් දෙසපු අවස්ථාවලත් එහෙම අවබෝධ කරගත් අය හිටියා. එතකොට දැන් නායක හඳුරු මෙතනදී පැහැදිලි කරන්නේ එහෙම අවබෝධ කරගත්තු කිසිම කෙනෙක් කල්ැතුව ධානය උපදවාගෙන හිටියයි කියන බවට කිසිදු සලකුණක් නැහැ. එතකොට සමහර භික්ෂූන් වහන්සේලාත් එහෙම අවබෝධ කරගත්තු අවස්ථා තියෙනවා. හැබැයි ඒ භික්ෂූන් වහන්සේලා ඊට කලින් ධානය ප්‍රගුණ කරපු බවක් නැහැ. ඉතින් අපි භික්ෂූන් වහන්සේලා පැත්තකින් තියමුකෝ. උන්වහන්සේලා මහණ වුණාට පස්සේ යම් ධානයක් පුහුණු කළා, හෝ කියලා යම් අනුමානයක් හෝ කරන්නට පුළුවන්. නමුත් අර කාමභෝගී විදිහට ජීවිත පවත්වපු ඒ ගිහියන් ගැන බැලුවෙන් පස්සේ ඒ අය එහෙම ධානය පුරුදු කරපු පිරිස නෙමෙයි. දැන් මහානායක හර මෙතනදී තවත් ඒක පැහැදිලි කරනවා මේ විදිහට තතහගතයන් වහන්සේ බරණැස ඉසිපතනෙහි වැඩ සිට තවුසන් দমনය කරනු සඳහා උරුවෙල් දනව්ව බලා වඩිනාසේක් අතරමඟ එක් වනයක ගසක් මුල වැඩහුන්සේක. ඒ වනයේහි බද්ද වර්ගයේ කුමාරවරු 30 දෙනෙක් ස්ත්‍රීන් හා ඉන්ද්‍රිය පිනවීමෙන් සතුටු වන්නාහ. ඔවුන්ගෙන් එක් කුමාරයෙකුට භාර්යාවක් නොවුයෙන් ඔහු වෙසඟනක් කැඳවාගෙන ගියේය. ඈ ඔවුන්ගේ ප්‍රමාදයක් බලා බඩුත්ගෙන පලා ගියාය. ඇය සොයා ඇවිද්දා වූ ඒ කුමාරවරු ගසමුල වැඩහුන් තථාගතයන් වහන්සේ දැක ඇය ගැන විමසනු පිණිස උන්වහන්සේ වෙත ගියෝය. තථාගතයන් වහන්සේ ඔවුන්ට දහම් දෙසූ. ඒ දහම් අසා ඒ සෑම දිනම සෝවාන් වී පැවිදි වූහ. ස්ත්‍රීන් හා වනයේට ගොස් සතුටු වෙමින් විසූ ඒ කාම භෝගීන්ට තිබූ ධානයක් නැත. එහෙත් ඔව්හු ධර්මයේ අනුව සිත යැවීමෙන් සත්‍ය අවබෝධය කොට මඟඵල ලැබුවා. මෙයද මහා වග්ගපාලිහි දැක්වෙන පුවතකි. පිටකත්‍රයේහි අටුවාවල මෙබඳු පුවත් බොහෝ ගණනක් ඇත්තේ. එතකොට දැන් අනිත් අය ගැන පැත්තකින් තිබ්බා වුණත් දැන් මේ බද්දවග්ගීය කුමාරවරු කියලා කියන්නේ කාන්තාවන් පිරිවරාගෙන ඇවිල්ලා ඒ කාමභෝගී විදිහට පැවතිච්ච පිරිසක්. එතකොට දැන් ඒගොල්ලන්ටත් දහම් දසයන් පස්සේ අය එතනදිම සෝහන් ඵලයටපත් වෙනවා. එතකොට අර කාන්තාවන් එක්කලා විනෝද වෙමින් හිටමු මේ පිරිස ධානය ලබාපු අය කියලා කොහොමවත් කියන්න බෑනේ. නමුත් ඒ පිරිසටත් මේ ධහම අවබෝධ කරලා මාර්ගඵල ලබන්න පුළුවන් උනේ ධානයක් ලබාගෙනම මාර්ගඵල ලැබිය යුතු නම් මේ කිසි කෙනෙකුට එදා මාර්ගඵල ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මහානායක හර මෙතනදී උදාහරණ හැටියට මේ කරුණු දක්වලා තහවුරු කරන්නේ එහෙම ධානයක් උපදවාගෙනම නිවන් අවබෝධ කළ යුතු කියන නියමයක් නෑ. හැබැයි ඒක වරදවා වටහා නොගත යුතුයි. චිත්ත සමාධිය කියන එක විදර්ශනාවට අවශ්‍යයි. ඒ නිසායි ආරෂ්ඨාංග මාර්ගය සම්මා සමාධි කියන මාර්ගාංගයක් වෙනම දක්වලා තියෙන්නේ. මේ හැම දෙයකම මුල් වෙන්නේ හිත. හිතත් එක්ක අපිට පුළුවන් මේ මාර්ගඵල අවබෝධ කරගෙන ජීවිතය හරි තැනට ඒ වගේම සෝවාන් ඵලයකට අරහත් ඵලයකට අපිට යන්න පුළුවන් කියන කාරණාව අතිපූජ්‍ය රේරුකාණී චන්ද විමල පිනායක ස්වාමින්වන් වහන්සේගේ මෙම ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථයෙන් මනාකොට පැහැදිලි කොට දුන්න අපේ හාමුදුරුවන් වහන්සේට බෙහෙවින් ස්තුතියි. අපි තවත් මාතෘකාවකින් සම්බන්ධ වීමට නියමිතයි. ඊට ප්‍රථමයෙන් ප්‍රධාන පාලක මැදිරියට යාමටයි මේ අවස්ථාව. විරාමෙන් පසු අපි නැවතත් එකතු වෙන්නේ සුගත පද විවරණ දහම් සාකච්ඡාවත් සමගින්. අදත් වෙනද වගේම ඔබ කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වඩමවා වදාළ අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ආචාර්ය කුකුල්පනී සුදස්සි අපේ හාමුදුරන් වහන්සේව නැවතත් নමස්කාරපූර්වකව පිළිගනු ලබන අපේ සුගත පද විවරණ දහම් සාකච්ඡාව වෙනුවෙන්. අපි නැවතත් අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහනායක හිමියන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථය වෙතටයි යාමට බලාපොරොත්තු වෙන්නේ. එහි 86 වෙනි ප්‍රශ්නය මේ විදිහටයි අපි හාමුදුරුවනේ නැගෙන්නේ. බුදු බවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරම් පුරා තුසිත දිව්‍ය ලෝකයේ ඉන්න බෝසතාණන් වහන්සේට මිනිස් ලොව ඉපදී බුදුවන්නට ආරාධනාවක් කරන්නට උවමනාද? ආරාධනාවක් නොලදහොත් උන්වහන්සේ මිනිස් ලොව ඉපත බුදු නොවන්නාහුද කියන කාරණාව පිළිබඳව තමයි විග්‍රහ කරගන්නට සූදානමින් ඉන්නේ. ඔව් ඇත්තටම දැන් බෞද්ධ ඉතිහාසය එහෙම නැත්නම් බුද්ධ චරිතය හා සම්බන්ධ සමහර කාරණාවලදී මෙබඳු ප්‍රශ්න කෙනෙකුට මතු කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සමහර සිදුවීම් තියෙනවා ශනිල්ක මහත්මයා ඒවා අනිවාර්ය ධර්මතා. ඒ කියන්නේ බුදු කෙනෙක් සම්බන්ධව විය යුතුම කාරණා. නමුත් දැන් සාමාන්‍ය ජනතාවට ඒ අනිවාර්ය ධර්මතා මොනවද වෙනත් ධර්මතා මොනවද කියලා එහෙම පැහැදිලි වැටහීමක් නැහැනේ. ඉතින් ඒ නිසා තමයි මේ ගැටලුව මේ විදිහට මතුවෙන්නේ. සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ පාරමිතා පිරුවා නම් ඉතින් ආරාධනාවක් ඕනද බුදු වෙන්න වැඩම කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධවත් මහානායක හඳුරෝ බොහොම ලස්සන උත්තරයක් මේකේ දෙන්නේ. උන්වහන්සේ සිහිපත් කරනවා මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුදුබව පතා සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ මහ දුක් විඳින්මින් පෙරම් පිරුවේ කාගේවත් ආරාධනාවකින් නොව සකල සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණාව නිසා ඇති වූ තමන් වහන්සේගේම කැමැත්ත පරිදි එසේ පාරමිතා සම්පූර්ණ කොට බුද්ධත්වයට පැමිණීමට කල්බලා ඉන්නා බෝසතාණන් වහන්සේ කාගේවත් ආරාධනාවක් ඇතත් නැතත් යථා කාලයේදී දෙව්ලොවින් චුතව මෞකුස ඉපද ලෝතුරා බුද්ධ බවට පැමිණෙන්නාහ පාරමී සම්පූර්ණ කොට තුසිත දිව්‍ය ලෝකෙහි ඉන්නා මහබෝසතුන්ගේ ආයු කෙලවරදී දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයන් රැස්ව මිනිස් ලොව ඉපිද ලෞතර බුදුබවට පැමිණෙන ලෙස ආරාධනා කිරීම ධර්මතාවකි. සියලුම මහ බෝධිසත්වයන් වහන්සේලා ඒ ආරාධනාව ලබාම පස් බැලුම් බලා මව් කුස පිළිසිඳ ලෝතුරා බුදු බව ලබන්නාහ. එසේ ආරාධනාවක් කරන්නේ ගෞරවය පිණිසය. ආරාධනාවකින් මිනිස් ලොවට පැමිණීම බෝසතාණන් වහන්සේටද ගෞරවයකි. එය හැර දේවතා ආරාධනාවෙහි අන් විශේෂ ප්‍රයෝජනයක් නොකිය හැකියි. එතකොට දැන් තථාගතයන් වහන්සේගේ චරිතය පිළිබඳව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බන්ධව පමණක් නෙමෙයි අතීතයේහි පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවන චරිත අරගෙන බැලුවාම ඒවාෙහි තියෙන පොදු සාධක ටිකක් තියෙනවා. එතකොට ඒවා තමයි බුද්ධ චරිතය පිළිබඳ ධර්මතා හැටියට දක්වන්නේ. ඉතින් අන්නේ එක පොදු සාධකයක් තමයි බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට ආසන්න අවසන් ආත්මභාවයේ දෙව්ලොව ජනිත වී සිටිනවා දෙව්ලොව ඉඳලා තමයි මනුලොවට පැමිණෙන්නේ එතකොට මේ මනුලොවට පැමිණෙන්නට සුදුසු කාලවකවානුව පැමිණෙනකොට එහෙම නැත්නම් මේ දිව්‍ය ලෝකයේහි උන්වහන්සේගේ ආශ කෙලවර වෙනකොට දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයන් පැමිණිලා ඒ බෝසතාණන් වහන්සේට එහෙම නැත්නම් බෝසත් දේවතාවාට ආරාධනයක් කරනවා නිදුකාණෙනි දැන් මනුලොවට යන්නට යෝග්‍ය කාලයයි. ඉතින් මේකෙදි ඒක ධර්මතාවයක් හැටියට කෙරෙන්නේ කුමක් නිසාද මේ විශ්වයේහි වටිනා දේවල් උත්තරීතර දේවල් ලෝකයට ලැබෙන්නට ඕන ගෞරවණීය විදිහට. දැන් අපි සාමාන්‍ය කතා විවාහයේදී කියනවානේ සිංහ තෙල් දාලා තියන්න ඕන නැත්නම් රන් බඳුනේ කියන්නේ. එතකොට ඒක වෙනත් බඳුනක දැම්මත් ඉතින් වෙනත් බඳුනකටත් දාන්න පුළුවන්. නමුත් ඒක රන් බඳුනේ දාලා තියන්න ඕන කියලා කියන්නේ ඒකේ සුරක්ෂිතභාවයේ වගේම එහි තියෙන විශේෂත්වයේ ගෞරවණීයත්වයේ කියන අර්ථය. ඒතර මේ වගේ උපමා වලින් අපට පෙනෙන්නේ ඒ යම් කිසි දෙයකට තිබිය යුතු ගෞරවනීය తত্ত্বය රැකෙන හැටියට ඕන ඒක පවත්වන්න. අන්න ඒ වගේ කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මනුලොවට පැමිණීම. එතකොට උන්වහන්සේලා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන්න සූදානම් වෙන්නේ කවුරුවත් ආරාධනා කරලා නෙමෙයි. මහා කරුණාව නිසාමයි. ඒ වගේම ඒ තමන්ගේ දැඩි කැපවීම චිත්තදිෂ්ඨානය තුලින් තමයි උන්වහන්සේලා ඒ පාරමිතා ධර්ම සම්පූර්ණ කරගන්නේ. හැබැයි යම්කිසි කෙනෙක් එහෙම ලොකු කැපකිරීමක් කළාම ඒ කැපකිරීමක් කරලා ඒකේ උච්චතම අවස්ථාවකට පැමුණුනහම ඒ තනත්තා කෙරෙහි අවශේෂ ජනතාවගේ ගෞරවයක් ඇතිවීම ඒක සාධාරණ කාරණා. ඒක පොදු කාරණයක්. දැන් අපි හඳුනන්නේ දැන් හැම දෙයකම අවසානයේ විතරයි දැකලා තියෙන්නේ බලුපුවාම. ඔව්. මුල කවදාවත් හිතලා <laughs> නැහැ. හිතලා නැහැ. එතකොට ඒ කියන්නේ මුලදී එහෙම ගරු කරන්නට මිනිසුන්ට දන්නේ <laughs> මිනිසු දන්නෙත් නැහැනේ මෙයා මෙතනට යන කෙනෙක් කියලා. එතකොට දැන් සමාජයේ හැම විටම අර යම්කිසි ඵලයක් ගොඩ නැගෙනකොට තමයි අර සමාජ ගෞරවය, ප්‍රසාදය, ඇගීම මේ ඔක්කොම ගලාගෙන එන්නේ. හැබැයි එතනට යන්න මූලාරම්භය කරනකොට එහෙම ගෞරවයක් නෙමෙයි ඒකට බාධා කරන පිරිසක් තමයි වැඩිපුර අපට පෙනෙන්නේ. එතකොට ඒක වළක්වන්නට හදන අය, ඒකට නිඳා කරන අය, නිග්‍රහ කරන අය දැන් අද සමාජයේ උනත් සනිල්ක මහත්තයා අපිට පේන දෙයක් තමයි දැන් කවුරු හරි හැමදෙනාම නෙමෙයි සමහර අය ඉන්නවා යම් කිසි කෙනෙක් අනාගතයේ බුදු වීම සඳහා යම් ප්‍රාර්ථනාවක් ඇති කරනවා කියලා කිව්වොත් එහෙම ඒක මොන අඥාන වැඩක්ද මේ මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දැකීමනේ කරන්න ඕන. එච්චර දුර යන්නේ මොකටද වගේ අදහසකින් ඉන්නවා. එතකොට දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පිරුවා ලොකු කැපකිරීමක් කළා කියලා ඒකාගය කරනවා. හැබැයි වෙන කෙනෙක් එහෙම යන්න හිතනකොට ඒක නිකන් බොහොම හැල්ලු කොට සලකනවා බොහොම පහත් දෙයක් හැටියට සලකනවා ඒක නිකන් මේ මග වරද්දා ගැනීමක් හැටියට මේ නිවන් දකින්න පුළුවන්කම අතහැරීමක් හැටියට එහෙම තමයි දකින්නේ එතකොට බුදු වෙච්ච කෙනා සම්බන්ධව කතා කරනකොට උන්වහන්සේ අතටපත් වුණු නිවන අත්හැරලා දාලා මේ කටයුත්ත කළේ කියලා ඒක අගය කරනවා ඉතින් මේව තමයි ලෝකේ ස්වභාවය. ඉතින් ඒ නිසා මහබෝසත්වරයක මූලික අවස්ථාවේදී ඉතින් ඒකට ගොඩක් සාධක තියෙනවා. මොකද ඇත්තටම මුලින් කෙනෙක් බුදු වෙන්නට ඕන කියලා හිතනකොට ඒ තනත්තා ඒ අදහස තුළ දිගින් දිගට යයිද නොයයිද කියන්න ඔහු දන්නෙත් නෑ අනිත් අය දන්නෙත් නෑ නේද අපේ ආඳුරනේ ඒ කාලේ හැටියට නම් අපේ බුදුහාමුදුරු බුදු වුණා කියන තැනින් ගන්න පුළුවන් දැන් අද කාලේ සමහර විට කෙනෙක් කිව්වොත් එහෙම බුදු වෙනවා කියලා සමහර විට ගියේ මානසික ව්‍යාධියක් ලෙඩක් ඔව් ලෙඩක් නිසා මෙහෙම වෙනවා එහෙම නැත්නම් අර බුදු වෙච්ච අය දැකලා ඒකට තෘෂ්ණාවෙන් බුදු වෙන්න හදනවා. ඔය බුදු වෙනවා කිව්වට ඕක ලේසි වැඩක් නෙමෙයි කියලා. එතෙන් දැන් තථාගතයන් වහන්සේ අර සංකස්සපුරයෙන් මනුලොවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ දෙව්ලොව ඉඳලා සංකස්ස නුවරටනේ වැඩම කළේ අභිධර්ම දේශනාවන් සිද්ධ කරලා. ඉතින් ඒ අවස්ථාවේ උන්වහන්සේ මේ ප්‍රාතිහාර්ය ආශ්චර්ය දැකලා බුදු බව ප්‍රාර්ථනා නොකල කෙනෙක් නැති තරම් කියලා කියනවා. එතකොට ඒ බුද්ධ ආශ්චර්ය දැකලා වෙන්නට පුළුවන් යම් කිසි කෙනෙකුගේ සිත නැමෙන්නේ මමත් බුදු වෙනවා කියලා. හැබැයි පස්සේ කාලෙක හැබෑවට මේ මාර්ගයට අවතීර්ණ වෙනකොට ඒ බුදු කියන කාර්ය පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන්න ඕන ඒ විඳින්නට වෙන වෙහෙස පීඩාව දරාගෙන ඒ කාර්ය වෙත යන්න. ඉතින් ඒ නිසා බුදු බව ප්‍රාර්ථනා කරන හැම කෙනාම එතනට යනවායි කියලා අපට කියන්නත් බෑ. ඒ හැම දිනාටම ඒ ශක්තිය තියනවා කියලා කියන්නත් බෑ. හැබැයි එපමණකින් අපට යම් කිසි කෙනෙක් බුදුබව ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා නම් ඒ සඳහා උත්සාහ කරනවා නම් ඒක අපට හැල්ලු කොට සලකන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඉතින් ලෝකේ ස්වභාවය තමයි යම් ගුණයක්, යම් සීලයක්, යම් ප්‍රතිපදාවක් මතු කරගන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඒ අය ඒකට උදව් කරන්න හෝ අනුග්‍රහ කරන්න හෝ ගරු කරන්න හෝ සූදානමක් නැහැ. හැබැයි ලොකු කැපකිරීමක් කරලා යම්කිසි කෙනෙක් යම් ඵලයක් අත්පත් කරගත්තොත් එතනින් පස්සේ ලෝකයා ගරු කරන්න සූදානම්. ඉතින් මේක මේක සමාජයේ ස්වභාවය. එතකොට එක පැත්තකින් අපි එහෙම තේරුම් ගන්න ඕන අනිත් පැත්තෙන් බුදු කෙනෙකුගේ චරිතය සම්බන්ධ අනිවාර්ය සාධකයක් තමයි ඒ වගේ අවසන් භවයේ එතනින් චුත වෙලා මනුලොවට එන්න සූදානම් වෙනකොට දෙවි දේවතාවෝ පැමිණ ආරාධනා කිරීම. ඉතින් මහානායකහන මෙතන සිහිපත් කරන්නේ ඒක ඔවුන්ගේ ගෞරවය ප්‍රකට කිරීමකුත් වෙනවා. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී අපි දන්නේ නැහැ බුදු වෙන්නට යනවා කියලාට බුදු වෙනවද කියලා. හැබැයි යම්කිසි කෙනෙක් බුදු වෙන්න පුළුවන් මට්ටමට ಗುಣධර්ම ටික දියුණු කරගත්තාම ඒ ශක්තියට ගරු කිරීම ඒක උසස් දෙයක් නේ නේද? අපි ගුණයට ගුණයට ගරු කරන්න අපේ හිත නැවෙනවා කියන එක. ඉතින් ඒ නිසා අවශේෂ දෙවි බඹුන් ඒ ගුණයට ගරු කිරීම, ගුණය ඇගීම කියන ඒ ධර්මතාවට අනුකූල වෙනවා. අනිත් පැත්තෙන් මහබෝසත්වරයෙකුට ඒක ලොකු මේ ගෞරවයක් වෙනවා. ඒ බඳු ආරාධනාවකින් මනලොවට පැමිණෙන. එහෙමයි අපි. අතිපූජ්‍ය රේණුකාණී චන්ද විමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් විරචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොටගෙන තමයි අපි අද දවසේදී මේ කතාබහ ධර්ම සාකච්ඡාව සිදු කරමින් පවතින්නේ. එන්න 87 වෙනි ප්‍රශ්නයට අපි හැමදෙරණ අපි යොමු වුණොත් ඒ ප්‍රශ්නය මෙන්න මෙහෙමයි තියෙන්නේ. බුදුවරයන් වහන්සේලා සෑම කුලවලම අයටම එක සැටියට සලකනවා නම් කුල නොසලකනවා නම් මෞකුස ඉපදීමට කුලය බලන්නේ කුමකටද? සෑම කුලවල අයට බුදු බව නොලැබිය හැකිද කියන ප්‍රශ්නය තමයි මේක සමාජයේ ගොඩක් දෙනෙක් කියන ප්‍රශ්නයක් නැගෙන ප්‍රශ්නයක් මම හිතන්නේ අපේ රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේටත් මේ ප්‍රශ්නය ඒ දවස්වල ලොකු ප්‍රශ්නයක් විදිහට තියෙන්න ඇති. ඔව් ඇත්තටම සන්නික මහත්තයා දැන් සමාජය දිහා බලනකොට මිනිස්සු මේ වගේ ප්‍රශ්නයක් මතු කිරීමත් එක පැත්තකින් සාධාරණයි. මොකද මහ ජනතාව යමක් දිහා බලන විදිහ ගත්තාම අපිට ඉතින් මෙහි තියෙන ධර්මානුකූල පැත්ත තේරුම් ගත්තාම තමයි බුදුවරු යම් යම් දේවල් කරන්නේ මොන විදිහේ පදනමක් මතද කියලා තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. මොකද සම්මා සම්බුදුවරු කියලා කියන්නේ ලෝකයේහි යමක් කරනකොට ඒ දේවල් සිද්ධ වෙන්නට ඇති සමස්ත හේතුඵල රටාවම નિවරදිව අවබෝධ කරමින් තමයි මේ දේවල් කරන්නේ. මොකද උන්වහන්සේලා සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේහිම අධ්‍යයනය කරන්නේ මේ ලෝක ධර්මතාවය. එතකොට මේ ලෝක ධර්මතාවය තුළ ප්‍රධාන මූලය තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි දේවල් ගොඩනැගෙන්නේ. අපට ඕන විදිහට නෙමෙයි. එතකොට බුදවරු, බෝසත්වරු, බෝසත් කාලේ යම් යම් අඩු අඩුලුහු සිද්ධ වෙන්නට පුළුවන්. බුදු වෙන අවස්ථාව වෙනකොට මහන්සලා පරිපූර්ණ වශයෙන්ම යමක් සිද්ධ වෙන්නට අවශ්‍ය හාත්පස හේතු සාධක හැම දෙයක්ම හරියට සොයලා බලලා ගණනය කරලා ඒ සියල්ලක් සම්පාදනය වෙන හැටියටයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි බුදුවරේ කරන ප්‍රකාශනය බුදුවරයෙකුගේ ක්‍රියාකලාපය කොයිම මොහොතකවත් අසාර්ථක නොවේ. බුදු කෙනෙක් යමක් දේශනා කළා කිව්වොත් ඒක ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවෙන්නේ ඇයි? වෙනස් නොවෙන්නට හේතු තියෙනවා නම් තමයි බුදුවරු ඒ ප්‍රකාශනය කරන්නේ. ඒ වගේම යමක් සිද්ධ කරනකොට ඒක වෙනස් නොවි සිදු කරන්නට පුළුවන් විදිහේ සෑම සාධකයක්ම මහසෙලා ගණනය කරනවා. දැන් මේ ලෝකේ යමක් සිද්ධ වෙන්නට බලපවත්වන හේතුඵල ක්‍රියාවලිය පැති පහකින් ධර්මයේ විස්තර වෙනවා. චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා. එතකොට බෝසත්වරේ ක්‍රියා කරනකොට මේවා ගැන සැලකිලිමත් වෙනවා. බුදු වෙන ආත්ම භාවයේදී බුදුරජාණන් වහන්සේ මේවා පිළිබඳව ක්‍රියාත්මක වෙද්දී ඔය හැම පැත්තක්ම විමසලා බලලා තමයි යම් යම් දේවල් පිළිබඳ තීරණ ගන්න. එතකොට මෙතනදී කර්ම සාධකයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඊළඟට තමන් වහන්සේගේ සිත සහ අන් අයගේ සිත සතන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ඍතු නියාමයේ කියලා කියන්නේ සීතෝෂ්ණවල බලපෑම. බීජ නියාමයේ කියලා කියන්නේ ප්‍රවේණි උරුමය ධම්ම නියාමයේ කියලා කියන්නේ ලෝක ධර්මතාවය. එතකොට මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන විදිහ අධ්‍යයනය කරලා යම්කිසි දෙයක් හරියටම සාර්ථක වෙන්නට උන්වහන්සේලා කටයුතු යොදනවා. අන්න ඒ බඳු අවස්ථාවක් තමයි මේ කුලය කියන කතාව. දැන් මෙතනදී අපිට පැති කීපයකින් මේ ප්‍රශ්නය හඳුනා ගන්නට ඕන. එකක් තමයි දැන් අපි මහානායක හඳුරෝ මේ ප්‍රශ්නේ විස්තර කරන තැනට ගිහිල්ලා අපි තව තවදුරටත් ඒ අනිත් පැති ගැන සාකච්ඡා කළොත් වඩා වැටහෙයි කියලා මට හිතෙනවා. මහානායක හඳුරෝ මෙහිදී දක්වනවා කුලය බුදු බව ලැබීමට කරුණක් හෝ බාධාවක් නොවේ. ධර්මානුකූලව කිව යුත්තේ කවර කුලයක කෙනෙකුට වුවද බුදු බව ලැබිය හැකි බවයි. ලෝකයා විසින් පහත් කොට සලකන කුලය බුදු වී කරන වැඩවලට බාධාවකි. පහත් කුලයක කෙනෙකු ලෝතර බුදු වුවහොත් උසස් කුලයේ කියා සිටින අය ඒ බුදුන් දෙසන දහම පිළිගැනීමටත් ඒ බුදුන් කරා යාමටත් ඒ බුදුන්ට ගරු බුහුමන් කිරීමටත් ඒ බුදුන්ගේ ශ්‍රාවකයන් වීමටත් කැමති නොවන්නාහ. ඒ නිසා ඒ බුදුන්ට තමන් අවබෝධ කරගත් ධර්මය උසස් කුලවල අයට දීම අපහසු වන්නේය. කුලවාදයේ નિસරු බව කුලය අනුව කෙනෙකු උසස් පහත් නොවන බව පහත් කුලයක උපන් කෙනෙකු කීවද උසස් කුලවල අය නොපිළිගන්නාහ එය පිළිගන්නේද උසස් කුලයක කෙනෙකු කියතොත් පහත් කුලයක උපන් කෙනෙකු බුදු වූහොත් ඒ බුදුනට අවමන් කොටද බොහෝ දෙනෙක් අපාගත වන්නාහ එයත් සැලකිය යුතු කරුණකි මේ කරුණ නිසා බෝසත් වූ බුදුවන જાතියේ ඉපදීමට කුලය බැලීමද ධර්මතාවක් වශයෙන් කරන්නාහ. ඒ ඒ කාලයට දඹදිව යම් කුලයක් උසස්ය කියා මිනිසයන් පිළිගනිත් නම් ඒ කුලයේම මහ බෝසත්හු උපදින්නාහ. එසේ උසස් කුලයක් බලා එහි ඉපදීම බුදුවරුන් විසින් කුල බෙහෙදේ පිළිගැනීමක් නොවේ. එතකොට කුල ભેදයක් සලකාගෙන තමන් වහන්සේ උසස් කුලයක උපදිනවා නෙමෙයි මේ කියන කරුණු නිසා. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමේ කුලයක ඉපදුනොත් ඒ උන්වහන්සේ බුදු වුණා කිව්වා වුණත් අර කුලමාණයෙන් මත් වෙලා ඉන්න අය ඒ බුදුහාමුදුරෝ කියන දේවල් පිළිගන්න ලෑත් වෙනවා පහත් කුලෙන් ආපු. එතකොට ඒ කුලවාදය සලකාගෙන නිග්‍රහ කරලා බොහෝ දෙනා පව පුරව ගන්නවා. එතකොට ඒ ඒ කාරණයක් වැළැක්විය යුක්තා. අනිත් එක තමයි ශනක මහත්තයා දැන් අපිට හොඳටම පැහැදිලි වෙන තව තැනක් තමයි දැන් අපි දන්නවා ජේසුස් වහන්සේ කියන්නේ යම්කිසි සමාජ ශෝධනයක් කරන්න ආපු චරිතයක්. එතකොට ජේසුස් වහන්සේ ආවේ අර ගවලනේ ඉපදීගෙන බොහොම අර පල්ලෙහා තැනකින්. එතකොට පල්ලෙහා කියලා නිග්‍රහ කිරීමක් හැටියට නෙමෙයි සමාජ සම්මතයේ හැටියට බොහොම පහළ තැනකින් තමයි ආවේ. එතකොට ඒ නිසා අර සමාජ ශෝධනය කරන්න ගියාට ඒකට මිනිස්සු ඉඩ දුන්නේ අනිත් අතට ඇන ගහලා තමයි ඝාතනය කරන්නේ. එතකොට බෝසත්වරයෙකුත් එහෙම පහළ ඉඳලා ඇවිල්ලා මේ වැඩේ කරන්න ගියා නම් බෝසතාණන් වහන්සේටත් අර වගේ සමාජ ප්‍රතිචාරයක් තමයි ගොඩනැගෙන්නේ. සමහරවිට බුදු වෙනවා කිව්ව තැනම තැනම <laughs> ඒක කඩලා දාන්න ඒක කඩන්න විනාශ කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා තමයි බෝසත්වරු ඒ සමාජයට අපි යමක් දෙනවා නම් ඒ සමාජය විසින් ඒ පිළිගන්නා විදිහකට ඕන දෙන්න. නැත්තම් ඒ දීම සාර්ථක වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් දරුවෙකුට අවවාදයක් දෙන මව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් තේරුම් ගන්න ඕන දේ තමයි අවවාදයක් දෙන්න පුළුවන්. හැබැයි අවවාදය අර්ථ සම්පන්න වෙන්නේ ඒක පිළිගන්නා විදිහකට දෙන්න තමන් දක්ෂ විතරයි. අවවාද කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ අවවාදය අනිත් කෙනා විසින් ග්‍රහණය කරගන්න විදිහට අවස්ථාව බලලා පුද්ගලයා බලලා ඊළඟට ඒක කිව යුතු මෘදු විදිහටද රළු විදිහටද කිව යුත්තේ මොන ප්‍රමාණයෙන්ද කිව යුත්තේ මොන විදිහෙන්ද කිව යුත්තේ මේ ටිකත් එක්කලා තමයි අර අවවාදය අනිත් කෙනා හොඳින් ග්‍රහණය කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඉතින් නිකන් අපි දන්න જાතිය ඔහේ කියන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන්. ඒක ගන්න විදිහට දෙන එක දෙන එක හුඟක් පැති ගැන හිතලා කරන්න ඕනේ. ඉතින් එතකොට බෝසත්තරේ මනුලොවට එන්නේ බුද්ධත්වයට පත් වෙලා ඒ තමන් වහන්සේ කල්ප ලක්ෂ ගණනක් පාරමිතා පුරලා අවබෝධ කරගත්තු මේ යථාර්ථය සමාජගත කරන්න. නිකම්ම දේශනා කරන්න නෙමෙයි. දේශනා කරනවා කියන එක එකක් සමාජගත කරනවා කියන එක තව එකක්. සමාජගත කරනවා කියන්නේ සමාජය විසින් ග්‍රහණය කරගන්න ඕන, වැළඳ ගන්න ඕන. ඉතින් වැළඳ ගන්නට නම් සමාජ සම්මත මිනුම් දඬු මොනවද කියලා හඳුනාගෙන ඒ විදිහට ඕන ඒවා දෙන්න. අනිත් අයට ප්‍රියමනාප වෙන විදිහ. ඉතින් ඇත්තටම සම්මුඛ මහත්මයා දැන් අපේ ජීවිතයේ වුණත් අපි බුදුරජාණන් වහන්සේ සම්බන්ධ මේ කාරණයෙන් අපේ ජීවිතයට උනත් අපි යම් මාර්ගෝපදේශයක් ලබාගෙන තියෙනවා මේ කරුණේ. මොකක්ද? දැන් එක්තරා කාලයක අපි අධ්‍යාපනය සම්පූර්ණයෙන් අතහැර දැම්මා. අවුරුදු 20 වගේ වෙනකොට. ඒ මොකද මට හිතෙච්ච දේ තමයි ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන එකක් මේ නිර්වාණගාමිනී මාර්ගයට අවශ්‍ය නැහැ. නිවන් දකින්නට අවශ්‍ය වෙන්නේ අපේ මනස දියුණු කරගැනීමයි, ගුණ නුවණ දියුණු කරගැනීමයි. එතකොට මේ භාෂා ශාස්ත්‍ර විෂයන් මේවා ඉගෙන ගත්තයි කියලා අපිට නිවන් දකින්න ඒකෙන් අදාළ බවක් නැහැ. ඒකෙන් නිකන් සංඥා ගොඩක් ගොඩ ගහගෙන මාන්නයක් ඇතිවීම විතරයි වෙන්නේ කියලා එදා මට හිතුණා. ඒ හිතිච්ච නිසා මම අධ්‍යාපනය අතහැරලා දාලා මම භාවනා කරන පැත්තට යොමු වුණා. ඒ කියන්නේ මහානකමට යෝග්‍ය විදිහට ඊට අදාළ බණ දහම් අධ්‍යයනය කරන පැත්ත. ඉතින් ඒ විදිහට මනස ටිකක් සමබර කරගෙන කොහොමද සතුටින් සැහැල්ලුවෙන් පැවිද්දෙක් හැටියට ජීවත් වෙන්නේ කියලා වසර 13ක් විතර ආරණ්‍යවල, ගල්ලෙන්වල, භාවනා ස්ථානවල, පන්සල්වල ගුරුවරු ඇසුරු කරමින් එහෙම ටිකක් පුහුණු වුණාට පස්සේ මගේ මනස කොහොමද සමබරව පවත්වා ගන්නෙ කියලා යම් ප්‍රමාණයකට ඉගෙන ගත්තාම මට ඕන වුණා මේ කතාව අනිත් අයටත් කියා දෙන්න. කොහොමද පැවිද්ද හැටියට සිත සැහැල්ලු කරගෙන සමබරව ජීවත් වෙන්නේ නමුත් ඒ කියා දෙන්න යද්දි තමයි මට ඊට පස්සේ තේරුනේ අපි කොච්චර දේවල් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන කියා දෙන්න ලෑස්ති වුණත් සමාජයේ ඒවා ගන්නේ මේ හාමුදුරුවන්ගේ தත්ත්වය මොකක්ද කියලා අර සම්මත මිනුම් දඬුවල. එතකොට අපි මොකක්වත් දැන උගත්කමක් නැති අගට මුලට අකුරු යෙදිලා නැති චරිතයක් හැටියට නම් සමාජගත වෙන්නේ අපි රහත් වෙලා ඇවිදින් කිව්වා වුණත් ඒගොල්ලෝ පිළිගන්න සූදානම් නැහැ. ඒ බනහන්නේ. ඒ බනහන්න සූදානම් නැහැ. සාමාන්‍ය ජනතාව එහෙම නෙමෙයි. ඒගොල්ලෝ සද්ධාවෙන් දේවල් ගන්නවා. නමුත් අපිට සමාජ ශෝධනයක් කරන්න යම් වරදක් තියෙන තැන ප්‍රතිසංස්කරණයක් කරන්න මේ මේ යන රටාවේ යම් වෙනසක් කරන්න. එහෙම කරන්න ඕන නම් අපි ප්‍රාමාණික පුද්ගලයන් වෙන්නට ඕන සමාජයේ ඉදිරියේ. එතකොට ඒකත් එක්ක මට කල්පනා වුණා ඔය ඔය වෙනස. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කරන්නට ආපු සමාජ ශෝධනය ඇයිද කරගන්න බැරි වුනේ? මහබෝසතාණන් වහන්සේ ආපු සමාජ ශෝධනය උන්වහන්සේට උසස්ම විදිහට කරන්න පුළුවන් වුනේ මොකක් නිසාද? ඒ ඒ පුළුවන් වුනේ අර හැම සාධකයක් ගැනම උන්වහන්සේ සැලකිලිමත් වුණ නිසා. ඉතින් ඊට පස්සේ මම කල්පනා කළා එහෙමනම් අපි සත්භාවයෙන් යමක් සමාජගත කරනවා නම් ඒකට මහජනයා විසින් පිළිගන්නා ප්‍රාමාණික සාධක අපි ඇති කරගන්න ඕන කියලා ඊට පස්සේ අවුරුදු 33 දී තමයි මම ආපහු ඉගෙන ගන්න පටන් එහෙම ඉගෙන ගන්න පටන් ගත්තේ මොකක් නිසාද මගේ මාන්නය වැඩි කරගන්නවත් මගේ මම මෙහෙම කෙනෙක් කියලා අඟවන්නටවත් නෙමෙයි දැන් පුංචි කාලේ ඉගෙන ගත්තේ ඒ බඳු පදනම. මං හොඳට දැන උගත් කෙනෙක් වෙන්න ඕන මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා අර මගේ ප්‍රතිරූපය කියන තැන ඉඳගෙන තමයි පුංචි කාලේ ඉගෙන ගත්තේ. හැබැයි අවුරුදු 33න් පස්සේ මම ඉගෙන ගත්තේ මගේ ප්‍රතිරූපය කියන තැනට වඩා මහජනයාට යමක් දෙන්න නම් ඒගොල්ලන්ගේ සම්මත නිමිවලට ගැළපෙන විදිහට අපි දේවල් සමාජගත කරන්න ඒ සඳහා සුදුසුකම් සපුරා ඉතින් ඒ ඒ මාර්ගෝපදේශය මට ගන්න පුළුවන් උනේ බුදුරජාණන් වහන්සේ මේ කටයුතු කරලා තියෙන ආකාරය දිහා බලලා. ඉතින් ඇත්තටම බෝසත්වරයෙකුට මොන කුලේ උපන්නා වුණත් උන්වහන්සේ සාංශාරිකව දියුණු කරගත්තු ගුණ නුවණ මතු කරගෙන ਸਰවඥතාඥානය සාක්ෂාත් කරන්න උන්වහන්සේට කිසි ගැටලුවක් නැහැ. හැබැයි බුදු කෙනෙක් බුද්ධත්වයටපත් වෙන්නේ තමන් බුද්ධත්වයටපත් වෙලා පිරිනිවන් පාන්න නෙමෙයිනේ. එහෙමනම් උන්වහන්සේට රහත් වෙලා නිවන් දකින්න තිබ්බනේ. දීපංකර පාදමූලයේදීත් උන්වහන්සේට කෙලස් නසන ටික කරගන්න පුළුවන්කම තිබුණානේ. මේ එතන ඉඳලත් සාරාංශක කල්පලක්ෂයක් වෙහෙසෙන්නේ තව බොහෝ දෙනෙක් අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් සසර දුකින් එතර කරන්න. ඉතින් ඒ කාර්යය කරන්න නම් සමාජ සම්මත හැටියට ඒ අය පිළිගන්නා තැනකින් එන්න. ඒ නිසා තමයි බුදුවරු කුලය තේරුමක් නැති දෙයක් කියලා කියන්නට මහානායක හරුත් මෙතනදී ඒක පැහැදිලි කරනවා. කුලය කුලය වැඩක් නැහැ කියලා කියන්නට නම් කුලෙන් පහත් තැනකින් ඇවිල්ලා ඒක වැඩක් නැහැ කිව්වොත් මිනිස්සු නිඳා කරනවා කුල හීනය නිසා මේ අනිත් අයගේ කුලයට නිග්‍රහ කරනවා. ඒතර කුලයෙන් උසස්ම තැනකින් සමාජයේ පිළිගත් උපරිම තැනකින් ඇවිල්ලා මේ කුලය කියන එක තේරුමක් නැහැ කියන පස්සේ ඒකට මිනිස්සු ඇහුම් කන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සම්බන්ධව පැහැදුණු බොහෝ දෙනා කියලා තියෙන ප්‍රකාශන ගත්තත් පස්සේ ඔය බ්‍රාහමණයෝ වගේ බොහෝම මාන්නාධික චරිත බුදුහාමුදුරුවන්ට වඳින්න ගරු කරන්න ඇවිත් තියෙන එක් සාධකයක් තමයි උන්වහන්සේ උභය කුල පාරිශුද්ධයි. මෞපිය දෙපාර්ශ්වයේම හත්මුතු પરම්පරාව දක්වා උන්වහන්සේ පිරිසිදු. ඒ නිසා අපිත් ගරු කළ යුත්තේ කියලා අර බොහෝ අධික මාන්නෙන් හිටපු අය බුදුහාමුදුරුවෝ ළඟට ඇවිත්. එතකොට ඒ ඒ පිරිස ගෙන්න ගන්න බෑ අර සාධකයේ තිබුණේ නැත්නම්. ඊළඟට මෙහිදී ශනික මහත්තයා අපි දකින්න ඕන අනිත් කාරණේ තමයි මේ කුලය කිව්වන් පස්සේ ඇත්තට මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ශාත්‍රීය බ්‍රාහ්මණ කියන කතන්දරය විතරක්ම නෙමෙයි. දැන් පංචමහා විලෝකනේ කාලය, දීපය, දේශය, කුලය, මව. එතකොට මව කියන තැන මව් පාර්ශ්වය. කුලය කියලා ඇත්තට මේ කතා කරන්නේ මොකක්ද? පිය පාර්ශ්වය. එතකොට පියානේ කුලය නියෝජනය කරන්නේ. එතකොට පියා කියන කෙනා නිශ්චිත වෙලා ඉන්නේ ඒ වෙනකොට. ඒ කියන්නේ මේ කාට හරි තාත්තා කෙනෙකුට බෝසත්වරයෙකුට ජන්මය දෙන්න බෑ. ඒකට දීර්ඝ කාලයක් පාරමිතා පුරාගෙන ප්‍රාර්ථනා ඇති කරගෙන සුදුසුකම් හදාගෙන ඉන්නට ඕනේ. එතකොට බෝසතාණන් වහන්සේ බලන්නේ තමන් වහන්සේට ජන්මය දෙන්නට මේ මේ කය හදලා දෙන්නට ප්‍රාර්ථනා ඇති කරගෙන සුදුසුකම් හදාගෙන ආපු තාත්තා කවුද? එතකොට ඒ ජන්මය දෙන්නට ආපු අම්මා කවුද? එතකොට ඒ දෙන්න බලලා තමයි ගිහින් පිරිසිඳ ගන්න. දැන් සාමාන්‍ය ප්‍රතඥයේ ගිහිල්ලා සාමාන්‍ය කෙනෙක් උපදින්න වගේ මැරිලා කොහේ හරි ගිහින් වැටෙන තැන උපදින්න බලාගෙන නෙමෙයි බෝසත්වරයෙක් යන්නේ. හරියට දැනගෙනයි උපදින. ඒතර දැනගෙන උපදින්න නම් අම්මා කවුද තාත්තා කවුද කියලා බලන්න. ඒතකොට අම්මා කවුද කියන එක බැලුවා තාත්තා කවුද කියලා බලන එක තමයි මේ කුලය බැලුවයි කියලා එතන ප්‍රකාශ. තාත්තා තමයි කුලය කියන ඒ પરම්පරාව නියෝජනය කරන්නේ. ඉතින් ඒ නිසා මෙතන කුලය කිව්වන් පස්සේ උසස් කුලයේද පහත් කුලයේද කියනවටත් වඩා පිය පාර්ශ්වය කවුද පියා කවුද කියන එක තමයි විශේෂයෙන් මෙතනදී බලලා තියෙන්නේ. ඒ පියා කියන කෙනා ධර්මතාවයක් හැටියට මේ කාලේ උපදින්නේ සමාජ සම්මත ඉහළම කුලය තුල. එහෙමයි. හොඳින් මනාව පැහැදිලි කොට ගන්න පුළුවන් අපිට මේ ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය අසුරු කරගෙන අතිපූජ්‍ය රේණුකාණේ චන්දවිමල අපේ නායක හම්දුරන් මහසී විසින් විරචිත මෙම ග්‍රන්ථය හරහා හුදී ලෝ ජනතාවට හැම දිනාටම හරි පහසු විදිහට අපූර්ව විදිහට මේ ධර්ම ප්‍රශ්න විස්තර කරගන්න පුළුවන් අවස්ථාව මනවින් තියෙනවා කියන එක. ඒ වගේම තමයි මේ වැඩසටහන හරහා ඔබට හරි අපූර්ව විදිහට සාකච්ඡාමය ස්වරූපයට මේ හැම දෙයක්ම ඔබට විසඳ ගන්න සහ මේවට උත්තර හොයන්න උත්තර අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ සුගත පද විවරණ ඔබේ ජීවිතය විවර කරන හරි අපූර්ව වැඩසටහනක් විදිහට ඔබේ හදවතේ හැමදාම රැඳී තියෙයි. ඉතින් අපේ හාමුදුරුවනේ අදට අපේ වැඩසටහන නිමා කරන්නට කාලය වෙලා තියෙන්නේ. අපි නැවතත් ලබන සතියේ ධර්ම සාකච්ඡාමය වැඩසටහනකින් ඔබ වෙතට මේ බලාපොරොත්තුවෙන් සමුගන්නටයි සූදානම. අද අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වැඩම කළ අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්ස අපේ නායක හාමුදුරුවන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ප්‍රශාන්ත ප්‍රිය හිතවතුනි අපි නැවතත් මෙවැනිම වූ ධර්ම සාකච්ඡාමය වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම් ඔබට. ඔබට තෙරුවන් සරණයි.